بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් حميم والكتاب المبين إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ أَفَنَضْرِبُ عَنكُمُ الذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُسْرِفِينَ وَكَمْ أَرْسَلْنَا مِن نَّبِيٍّ فِي الْأَوَّلِينَ وَمَا يَأْتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ فأهلكنا أشد منهم بطشا ومضى مثل الأولين حاميم පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ මත දිවුරමින් නුඹලා වටහා ගනු පිණිස සැබවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් කලෙමු. සැබවින්ම එය අප වෙත ඇති අති උත්කෘෂ්ඨ ප්‍රඥාවෙන් යුක්ත උම්මුල් කිතාබ් එනම් මාතෘ පුස්තකෙහිය නුඹලා සීමාව ඉක්මවා ගිය ජනතාවක් නිසා අපි එම ධර්මෝපදේශය නුඹලාට නොඑවා සිටින්නෙමුද? පැරැන්නන් වෙත කොපමණ නබිවරුන් අපි එව්වෙමුද? ඔවුන් අතරට නබිවරයෙකු නොපැමිණියේය. ඔවුන් ඔහුට සරදම් කළා මිස. එහෙයින් ඔවුන්ට වඩා බලයෙන් වැඩි අය අපි විනාශ කළෙමු. පැරැන්නන්ගේ උපමාව ඉක්ුත් වී ගියේය. وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ الذي جعل لكم الأرض مهدا وجعل لكم فيها سبلا لعلكم تهتدون يعلمون والذي نزل من السماء ماء بقدر فأنشرنا به بلدة ميتا كذلك تخرجون والذي خلق الأزواج كلها وجعل لكم من الفلك والأنعام ما تركبون لتستووا على ظهوره ثم تذكروا نعمة ربكم ثم تذكروا نعمة ربكم إذا استويتم عليه وتقولوا وتقولوا سبحان الذي سخر لنا هذا وما كنا له مقرنين وإنا إلى ربنا لمنقلبون وجعلوا له من عباده جزءاً إن الإنسان لكفور مبين අහස් සහ මහ පොළව නිර්මාණය කළේ කවුරුදැයි නුඹ ඔවුන්ගෙන් ඇසුවානම් සැබවින්ම ඒවා නිර්මාණය කළේ ਸਰව බල සම්පන්න ਸਰවඥානන්‍යයි ඔවුහු කියති. ඔහු මහ පොළව නුඹලාට තොටිල්ලක් කළේය. නුඹලා නුඹලාට අවශ්‍ය තැන්හි මග දැනගනු පිණිස එහි නුඹලාට මාවත්ත ඔවුන් සැලසුවේය. තවද අවශ්‍ය ප්‍රමාණයකට අනුව ඔහු අහසින් වැසි පහල කරන්නේය. තවද එමගින් මැරිච්ච ගම්මානයකට නැවත ජීවය දෙන්නෙමු. එලෙසය මරණයෙන් පසු නුඹලා මහ පොළවෙන් පිට කරනු ලබන්නේ. ඔහු සියලුම ජෝඩු මැව්වේය. තවද නුඹලා ප්‍රවාහණය කරන නැව් සහ සිව්පා සතුන් නුඹලාට ඔහු සලසා දුන්නේය. නුඹලා ඔවුන්ගේ පිටු මත සිටීමටත් පසුව ඒ මත නුඹලා සිටියානම් නුඹලාගේ පරමාධිපතිගේ අනුග්‍රහය සිහිපත් කිරීමටත් තවද මේවා අපට නතු කර දුන් ඔහු අල්ලාහ් සවිසුද්ධය එසේ නොඌයේ නම් මේවා වසඟ කර ගැනීමට අපි හැකියාවන්තයින් නොවෙමු යයි කීමටත්ය. සැබවින්ම අපි අපගේ පරමාධිපති වෙතට ආපසු පැමිණෙන්නෝම වෙමු. මේ සියල්ල දැනගෙන හා පිළිගෙන තිබියදීත් ඔව්හු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසක් ඔහුගේ කොටසක් බවට පත් කළෝය. සැබවින්ම මිනිසා ප්‍රකට අකෘතඥයෙකි. අමිත්තඛද මින් ما يخلق بنات وأصفاكم بالبنين وإذا بشر أحدهم بما ضرب للرحمن مثلا ظل وجهه مسودا ظل وجهه مسودا وهو كظيم أومن ينشأ في الحلية وهو في الخصام غير مبين وجعلوا الملائكة الذين هم عباد الرحمن إناثا أشهدوا خلقهم ستكتب شهادتهم ويسألون ඔහු එනම් අල්ලා තමා මැව් දේ අතුරින් තමාට දූවරුන්ගෙන පුතුන් සඳහා නුඹලා තෝරාගත්තේහිද? ඔවුන් පරම දයාන්විත අල්ලාහට ආරෝපණය කරන දුවකගේ උපත පිළිබඳ සුභාරංචිය ඔවුන්ගෙන් කෙනෙකුට දෙන ලද්දේ නම් ඔහු කෝපයටපත් වී ඔහුගේ මුහුණ කළු වී යයි. ආභරණයෙහි සැදුම් ලද්දා ඌද විවාදයෙහි කරුණු පැහැදිලි කළ නොහැක්කා ඌද දූවරුන් වන අයද අල්ලාහට සතු විය යුත්තේ. මෝහු අසමසම කරුණාන්විතයාගේ සේවකයන් වන මලක්වරුන් ස්ත්‍රීන් ලෙස සැලකූහ. ඔවුන් නිර්මාණය කරනු මෝහු දුටුවේහිද? මොවුන්ගේ සාක්ෂි සටහන් කරනු ලබන්නේය. තවද මතු ඔව්හු ප්‍රශ්න කරනු ලබන්නෝය. وقالوا لو شاء الرحمن ما عبدناهم ما لهم بذلك من علم إن هم إلا يخرصون أم آتيناهم كتابا من قبله فهم به مستمسكون بل قالوا إنا وجدنا آباءنا وجدنا آباءنا على أمة وإنا وإنا على آثارهم مهتدون අසමසම කරුණාන්විතයාට අබිමත නම් අපි ඔවුන් නොනමදින්නෙමුයි ඔවුහු කියති. මේ ගැන ඔවුන්ට දැනුමක් නැත. ඔවුන් බොරුව අනුමාන කරනවා මිස නැත. මලක් වරුන් ඇදහිීමේ ඔවුන්ගේ ක්‍රමයට ඔවුන්ට බලය ලබා දෙන ධර්ම ග්‍රන්ථයක් මීට පෙර අපි ඔවුන්ට ලබා දුන්නෙමුද? එහෙයින් ඔවුහු එවැනි ක්‍රමයට ඔවුන්ගේ සාධකයක් ලෙස එය ග්‍රහණය කරන්නන් වෙති. නොඑසේය. සැබවින්ම අපේ මුතුන් මිත්තන් මාර්ගයක සිටිනු බව අපි දුටුවෙමු. තවද අප සැබවින්ම ඔවුන්ගේ අඩිපාරේ ගමන් කරන්නෝ වෙමුයි. ඔවුහු පැවසූහ. وكذلك ما أرسلنا من قبلك في قرية من نذير إلا قال مترفوها إلا قال مترفوها إنا وجدنا آباءنا على أمة إنا وجدنا آباءنا على أمة وإنا عَلَىٰ آثَارِهِمْ وَإِنَّا عَلَىٰ آثَارِهِم مُّقْتَدُونَ قَالَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ آبَاءَكُمْ قَالُوا إِنَّ إنا بما أرسلتم به كافرون فانتقمنا منهم فانظر كيف كان عاقبة المكذبين එලෙසය නුඹට පෙර අප ජනා වාසයකට අනතුරු අඟවන්නෙකු යැවූ කලෙහි එහි ධනවත්තු සැබවින්ම අපේ මුතුන් මිත්තන් මාර්ගයක සිටිනු අපි දුටුවෙමු. තවද සැබවින්ම අපි ඔවුන්ගේ අඩිපාර අනුගමනය කරන්නෝ වෙමුයයි. ඔව්හු කීවා මිස නැත. නුඹලාගේ මුතුන් මිත්තන් නුඹලා දුටු අයුරින් සිටි මගට වඩා නිවැරදි මාර්ගයක් මා නුඹලාට ගෙනවිත් තිබියදී නුඹලා ඔවුන් අනුගමනය කරුණියේදයි ඔහු එනම් නබිවරයා ඔවුන්ට කීහ එයට අපි සැබවින්ම නුඹලා එවනු ලැබූ දෑ ප්‍රතික්ෂේප කරන්නන් වෙමු යයි ඔවුහු කීහ. එනිසා අපි ඔවුන්ගෙන් පලිගත්තෙමු. සත්‍යය බොරු යයි කී අයගේ ඉරණම කෙසේ පැවතියේදයි බලව්. وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مَا تَعْبُدُونَ إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ بَلْ مَتَّعْتُ هَؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّى حتى جاءهم الحق ورسول مبين ولما جاءهم الحق قالوا هذا سحر وإنا به كافرون وقالوا لولا نزل هذا القرآن على رجل من القريتين عظيم ඉබ්‍රාහීම් තම පියාටත් තම ජනතාවටත් මෙසේ කී අවස්ථාව සිහිපත් කරව. නුඹලා නැමදුම් කරන සියලු දෑ සැබවින්ම මම ප්‍රතික්ෂේප කරමි. මා මැවූ ඔහු හැර සැබවින්ම ඔහු මට මතුවට යහමඟ පෙන්වන්නේය. ඔහුගෙන් පැවත එන තම පාරම්පරිකයින් ඒ වෙත හැරෙනු පිණිස ඔහු එම වචනය තබා ගියේය. එසේ තිබියදී ඔව්හු අල්ලා හැර වෙනත් අය ඇදහිීමට පටන් ගත්හ. මම ඔවුන් විනාශයටපත් නොකළෙමි. නමුත් සත්‍යයද එය පැහැදිලි කරන රසූල්වරයෙකුද ඔවුන් වෙත පැමිණෙනතුරු මම ඔවුන්ටද ඔවුන්ගේ මුතුන් මිත්තන්ටද මෙලොව දෑ අනුභව කිරීමට ඉඩ සැලසුවෙමි. සත්‍යය ඔවුන් වෙත පැමිණි විට මෙය ඉන්ද්‍රජාලමකි. සැබවින්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෙමුයි. ඔව්හු කීහ. මෙම කුරාණය ප්‍රධාන නගර දෙකෙහි ප්‍රභූ පුරුෂයෙකුට පහළ නොකලේ මන්දැයි ඔව්හු කීහ. අහුම් යක්සිමුන රහ්මත රබ්බික نحن قسمنا بينهم معيشتهم في الحياة الدنيا ورفعنا بعضهم ورفعنا بعضهم فوق بعض درجات ليتخذ بعضهم بعضا سخريا ورحمة ربك خير مما يجمعون ولولا أن يكون الناس أمة واحدة لجعلنا لمن يكفر بالرحمن لجعلنا لمن يكفر بالرحمن لبيوتهم سقفا من فضة ومعارج عليها يظهرون ولبيوتهم أبوابا وسررا عليها يتكئون وزخرفا وإن كل ذلك لما متاع الحياة الدنيا والآخرة عند ربك للمتقين නුඹලාගේ පරමාධිපතිගේ දයාව බෙදා හරින්නේ ඔවුන්ද මෙලොව ජීවිතේ ඔවුන් අතර ඔවුන්ගේ ජීවනෝපාය සලසා දුන්නේ අපි. තවද ඔවුන්ගෙන් සමහරෙකුට සමහරෙකුගෙන් සේවය ලබා ගැනීම පිණිස ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුට වඩා ඉහළ තරාතිරම් වලට උසස් කළේ අපි. තවද නුඹලාගේ පරමාධිපතිගේ පරම දයාව ඔවුන් රැස් කරන දෑට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨය. මිනිස්සු සියලු දෙනාම එකම ප්‍රජාවක් වීම විය යුතු නොවන්නේ නම් පරම දයාන්විතයාණන් වන අල්ලාහව ප්‍රතික්ෂේප කරන්නට ඔවුන්ගේ නිවෙස් වලට රිදියෙන් වහලද ඔවුන් නැගී යන පියගැට පෙරද රිදියෙන් නියත වශයෙන්ම කරන්නෙමු. තවද ඔවුන්ගේ නිවෙස් වලට රිදියෙන් දොරවල්ද ඔවුන් ඒ මත සයනය කරන සයනාසයන්ද රන් ආභරණයන්ද අපි ඔවුන්ට ලබා දෙන්නෙමු. මේ සියල්ල මෙලොව ජීවිතයේ ස්වල්ප සැපතකි. නමුත් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයේහි පරලොව සෞභාග්‍යය බිය බැතිමතුන්ටය. ومن يعش عن ذكر الرحمن نقيض له شيطانا فهو له قرين وإنهم ليصدونهم عن السبيل ويحسبون أنهم مهتدون حتى إذا جاءنا قال يا ليت بيني وبينك بعد المشرقين فبئس القرين ولن ينفعكم اليوم إذ ظلمتم أنكم في العذاب مشتركون أفأنت تسمع الصم أو تهدي العمي ومن كان في ضلال مبين යමෙකු අසමසම කරුණාන්විතයාණන්ගේ ධර්මෝපදේශය නොතකා සිටින්නේද අපි ඔහු මත ෂයිතානුවකු පත් කරන්නෙමු. ඔහු එනම් ෂයිතාන් ඔහුට හිතවතෙකු වන්නේය. සැබවින්ම ඔව්හු යහමගින් ඔවුන් වළක්වන්නේය. නමුත් සැබවින්ම Taman නිවැරදි මාර්ගයේයි ඔවුහු සිතති. ඔහු අප වෙත පැමිණි කලෙහි අහෝ මා සහ නුඹ අතර නැගෙනහිර සහ බස්නාහිර දක්වා වූ පරතරයක් තිබුණා නම් නුඹ ඊට නපුරු හිතවතෙක් යයි කියන්නේය. නුඹලා වරද කළ හේයින් අද දින නුඹලාට යහපතක් නොවන්නේය. සැබවින්ම නුඹලා දඩුවමේ සහකාරයෝ වන්නෝය. නබි මුහම්මද් නුඹ බිහිරන්ට ඇසෙන්නට සලස්වන්නේහිද? නැතහොත් අන්ධයාට හා ප්‍රකට නොමගෙහි යෙදී සිටින්නාට මඟ පෙන්වන්නේහිද? فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ منتقمون أو نرينك الذي وعدناهم فإنا عليهم مقتدرون فاستمسك بالذي أوحي إليك إنك على صراط مستقيم وإنه لذكر لك ولقومك وسوف تسألون واسأل من أرسلنا من قبلك من رسلنا أجعلنا من دون الرحمن آلهة يعبدون අපි ඔවුන්ට දඩුවම් දෙන්නෙමු. අපි නුඹ ලෝකයෙන් ඉවතට ගත්තේ නම්ද? නැතහොත් ඔවුන්ට අප දුන් පොරොන්දුව අපි නුඹට පින්වන්නෙම්ද? සැබවින්ම අපි ඔවුන් මත බලධාරී වෙමු. ඔවුන් සම්බන්ධයෙන් අපට සම්පූර්ණ බලය ඇත. ඒ නිසා නුඹට පහල කරනු ලැබූ දෑ ග්‍රහණය කරගනිව්. සැබවින්ම නුඹ ඍජු මාර්ගයේය. සැබවින්ම මේ නුඹටද නුඹගේ ජනයාටද සිහිපත් කිරීමකි. මතු නුඹලාගෙන් මේ ගැන ප්‍රශ්න කරනු ලබන්නේය. අපරිමිත දයාන්විත ආනන් හැර ඔවුන්ට නැමදුම් කිරීමට වෙනත් දෙවිවරුන් අපි නියම කලිමුදැයි නබි මුහම්මද් නුඹට පෙර අප එව් අපගේ රසූල් වරුන්ගෙන් අසව. وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ فَلَمَّا جَاءَهُم بِآيَاتِنَا إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ وما نريهم من آية إلا هي أكبر من أختها وأخذناهم بالعذاب لعلهم يرجعون وقالوا يا أيها الساحر ادع لنا ربك بما عهد عندك إننا لمهتدون فلما كشفنا عنهم العذاب إذا هم ينكثون ونادى فرعون في قومه قال يا قوم أليس لي ملك مصر وهذه الأنهار تجري من تحتي أفلا تبصرون أم أنا خير من هذا الذي هو مهين ولا يكاد يبين فلولا ألقي عليه أسورة من ذهب أو جاء معه الملائكة مقترنين ෆිරාවුන් සහ ඔහුගේ ප්‍රධානීන් වෙත අපි අපගේ සංඥා සහිතව සැබවින්ම මූසාව යැවෙමු. එවිට සැබවින්ම මම විශ්වයාධිපතිගේ රසූල්වරයෙක් වෙමියයි ඔහු කීය. අපගේ සංඥාවන් සමග ඔහු ඔවුන් වෙත පැමිණි කලෙහි ඒවා ගැන ඔවුහු සිනාසුනාහ අප ඔවුන්ට සංඥාවක් පෙන්වන විට එය ඊට පෙර පෙන්වන ලද සංඥාවන්ට වඩා ඉමහත්ව මිස නොවිය. තවද අපි ඔවුන් දඩුවමින් හසු කලෙමු. ඔවුන් ඍජු මාර්ගයට හැරෙනු පිණිස ඔවුන්ට දඩුවමක් එළඹුණු සෑම අවස්ථාවකදීම ඉන්ද්‍රජාලම් කරවානනි. ඔහු නුඹ සමග කළ ප්‍රතිඥානුව අප වෙනුවෙන් නුඹගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරව. සැබවින්ම අපි යහමගට යොමු වන්නන් වෙමුයි. ඔව්හු කීහ. නමුත් දඩුවම අප ඔවුන්ගෙන් ඉවත් කළ විට ඔව්හු තම වචනය කඩ කරති. ෆිරාවුන් තම ජනතාව අමතා මෙසේ ප්‍රකාශ කළේය. මාගේ ජනයිනි මිසර රාජධානිය මා සතු නොවේද? තවද මේ ගංගාවන් මා පාලනය යටතේ ඇති ප්‍රදේශය යටින් ගලන්නේය. මෙය නුඹලා නොදකින්නේහිද? තම අදහස් පැහැදිලිව කතා කරගත නොහැකි මෙම පහත් මිනිසාට වඩා මම උසස් කෙනෙකු නොවෙම්ද? රත්තරන්ින් වූ වලලු ඔහුට ඇයි දමනු ලැබ නැත්තේ? නැතිනම් පරිවාරකයින් ලෙස මලක් වරුන් ඔහු සමග නොපෙමිණියේ ඇයි? فاستخف قومه فأطاعوه إنهم كانوا قوما فاسقين فلما آسفونا انتقمنا منهم فأغرقناهم أجمعين فجعلناهم سلفا ومثلا للآخرين ඔහු ෆිරාවුන් සිය ජනතාව සුළු කොට සැලකුවේය. එබැවින් ඔව්හු ඔහුට කීකරු වූහ. සැබවින්ම ඔව්හු අනර්ථකාමී ජනතාවකි. ඔවුන් අපව කෝපයටපත් කළ විට අපි ඔවුන්ගින් පලිගත්තෙමු. තවද ඔවුන් සියලු දෙනාම දියෙහි ගිල්වීමු. අපි ඔවුන් ikut පරම්පරාවක් බවටද මතු පරම්පරාවලට ආදර්ශයක් බවටද පත් කළෙමු. وَلَمَّا ضرب ابن مريم مثلا إذا قومك منه يصدون وقالوا أآلهتنا خير أم هو ما ضربوه لك إلا جدلا بل هم قوم خصمون إن هو إلا عبد أنعمنا عليه وجعلناه مثلا لبنين إسرائيل ولو نشاء لجعلنا منكم ملائكة في الأرض يخلفون وإنه لعلم للساعة فلا تمترن بها واتبعون هذا صراط مستقيم ولا يصدنكم الشيطان إنه لكم عدو مبين මරියම්ගේ පුතණුවන් ආදර්ශයක් ලෙස ගෙනහැර දැක් වූ විට නුඹගේ ජනයා ඒ ගැන උද්ඝෝෂණය කළහ. අපගේ දෙවියන්ද වඩා හොඳ නැතිනම් ඔහුදයි ඔවුහු කිහ. තර්ක කිරීමේ අරමුණින් මිස ඔවුහු මෙම නිදර්ශනය ඔබට ගෙනහැර නොදැක් වූහ. නොඑසේය. ඔවුහු තර්ක කරන ජනතාවකි. ඔහු අල්ලාහගේ ගැත්තෙකු මිස නැත. අපි ඔවුන්ට අනුග්‍රහය දැක්වීමු. තවද ඊශ්‍රායෙල් දරුවන්ට ආදර්ශයක් බවට අපි ඔහුව පත් කළෙමු. අපට අබිමත වීනම් නුඹලාගෙන් සමහරෙකු මහ පොළොවේහි නුඹලාගෙන් පැවත එන මලක් වරුන් බවට පත් කරන්නෙමු. සැබවින්ම ඔහු එනම් මරියම්ගේ පුත් ඊසා පරම හෝරාව පිළිබඳව සංඥාවකි. ඒ ගැන සැක නොකරව. තවද මා අනුගමනය කරව. මෙයයි ඍජු මාර්ගය වන්නේ. තවද ෂයිතන් නුඹලා නොවලක්වත්වා. සැබවින්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරාය. ولما جاء عيسى بالبينات قال قد جئتكم بالحكمة قال قد جئتكم بالحكمة ولأبين لكم بعض الذي تختلفون فيه فاتقوا الله وأطيعون إن إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ الأخلاء يومئذ بعضهم لبعض عدو إلا المتقين ඊසා පැහැදිලි සංඥා සමග පැමිණි විට ඔහු මෙසේ කීවේය. මම ප්‍රඥාව සමගද නුඹලා වෙනස් මත දරන ඇතැම් දෑ පැහැදිලි කිරීමටද සැබවින්ම නුඹලා වෙත පැමිණ සිටිමි. එනිසා අල්ලාහට බියබැතිමත් වනු. තවද මට අවනත වනු. සැබවින්ම මාගේ පරමාධිපතිද නුඹලාගේ පරමාධිපතිද අල්ලාහ ඔහුමය. එනිසා ඔහු අදහව. මෙය ඍජු මාර්ගයයි. නබිවරයාගේ පැහැදිලි ඉගැන්වීම් තිබියදී ඔවුන් අතුරින් නිකායකයෝ මතභේද ඇති කරගත්හ. එබැවින් පව් කළ අයට වේදනීය දිනේ දඩුවමින් වූ විනාශයයි. Taman නොදෙනුවත්ව සිටින අවස්ථාවක මලවුන් කෙරෙන් නැගිටීමේ පරම හෝරාව හදිසියේම පැමිණීමද ඔවුන් බලාපොරොත්තු වන්නේ. ඒ දින මිතුරන් ඇතමෙක් ඇතමෙකුට සතුරු වෙති. බිය බැතිමතුන් හැර يا عبادي لا خوف عليكم اليوم ولا أنتم تحزنون الذين آمنوا بآياتنا وكانوا مسلمين ادخلوا الجنة أنتم وأزواجكم تحبرون يطاف عليهم بصحاف من ذهب وأكواب وفيها ما تشتهيه الأنفس وتلذ الأعين وأنتم فيها خالدون وتلك الجنة التي أورثتموها بما كنتم تعملون لكم فيها فاكهة كثيرة منها تأكلون إن المجرمين في عذاب جهنم خالدون لا يفتر عنهم وهم فيه مبلسون وما ظلمناهم ولكن كانوا هم الظالمين ඔවුන්ට මෙසේ කියනු ලැබේ මාගේ ගැත්තනි අද නුඹලාට කිසිම බියක් නැත තවද නුඹලා ලතැවෙන්නෝද නොවේති අපගේ වදන් විශ්වාස කරන්නා ඌද අල්ලාහට අවනත වන්නා ඌද අයට නුඹලාද නුඹලාගේ කලත්‍රයන්ද ස්වර්ගයට ඇතුළු වව් එහිදී නුඹලා ප්‍රමෝදයට පත්වනු ඇත එහිදී රන් මුවා තැටි සහ කුසලාන ඔවුන් වටා ගෙන යනු ලැබේ තවද මනස ප්‍රිය කරන දෑද දෑස් පිනවන දෑද එහි ඇත. නුඹලා එහි සදාකාලිකව වාසය කරන්නෝය. නුඹලා කරමින් සිටි දෑ අනුව නුඹලාට උරුම වූ ස්වර්ගය මෙයයි. නුඹලාට එහි බොහෝ පළතුරු ඇත. නුඹලා එයින් සිතැඟි පරිදි අනුභව කරන්නෙහිය. අපරාධකරුවෝ සැබවින්ම සදාටම නිරේ දුක් විඳಿತಿ. ඔවුන්ගෙන් දඩුවම කිසිදාක සැහැල්ලු නොකෙරෙයි. තවද ඔව්හු එහි බලාපොරොත්තු රහිත වන්නෝය. අපි ඔවුන්ට කිසිඳු අපරාධයක් නොකලෙමු. නමුත් ඔව්හු ඔවුන්ටම අපරාධ කරගත්තෝ ඌහ. ونادوا يا مالك ليقض علينا ربك قال إنكم ماكثون لقد جئناكم بالحق ولكن أكثركم للحق كارهون أم أبرموا أمرا فإنا مبرمون أم يحسبون أنا لا نسمع سرهم ونجواهم بلى ورسلنا لديهم يكتبون قل إن كان للرحمن ولد فأنا أول العابدين أو مالك නුඹගේ පරමාධිපති අපට මරණයෙන්වත් තීන්දුවක් ලබා දෙත්වායයි ඔවුන් කෑ ගසනු ඇත. එවිට ඔහු මෙසේ කියයි. සැබවින්ම නුඹලා නිරේ සදාකාලිකව රැඳී සිටින්නන් වේ. සැබවින්ම අපි නුඹලා වෙත සත්‍යය ගෙන ආවෙමු. නමුත් නුඹලාගෙන් වැඩි දෙනෙක් සත්‍යය අප්‍රිය කරන්නෝ වූහ. ඔවුන් යමක් තීරණය කර තිබේද තීරණය කරන්නෝ සැබවින්ම අපි වෙමු. ඔවුන්ගේ රහස් සහ ඔවුන්ගේ රහසිගත සාකච්ඡාවන් අපට ඇසෙන්නේ නැතයි ඔවුන් සිතනවාද? නොයසේය. ඔවුන් අතර සිටින අපගේ දේව දූතයන් ඒවා සටහන් කරගනිති. අසමසම කරුණාන්විතයාණන්ට පුතෙකු සිටියානම් ඔහු පළමුවෙන්ම අදහන්නේ මායයි නබි මුහම්මද් පවසව. سبحان رب السماوات والأرض رب العرش عما يصفون فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون وهو الذي في السماء إله وفي الأرض إله وهو الحكيم العليم وتبارك الذي له ملك السماوات والأرض وما بينهما وعنده علم الساعة وإليه ترجعون ولا يملك الذين يدعون من دونه الشفاعة إلا من شهد بالحق وهم يعلمون ولئن سألتهم من خلقهم ليقولن الله فأنا يؤفكون وقيله يا رب إن هؤلاء قوم لا يؤمنون فاصفح عنهم وقل سلام فسوف يعلمون අහස් සහ මහ පොළවේ පරමාධිපතිද අර්ෂ් නම් පරමාසනයේ පරමාධිපතිද වන අල්ලාහ් ඔවුන් ආරෝපණය කරන දෙයින් සුවිසුද්ධය. එසේනම් ඔවුන්ට ප්‍රතිඥා කළ ලැබූ ඔවුන්ගේ පරමාන්ත දිනය ඔවුන් හමුවනතුරු ඔවුන්ට කෙලි දෙලෙහි ගැලී සිටීමට ඉඩ හරිව්. අහස්වල දෙවියාද මහ පොළොවේහි දෙවියාද ඔහුය. ඔහු සර්ව ප්‍රඥාවන්තය, සර්වඥය. අහස්වලද මහ පොළොවේද ඒ දෙක අතර දෑවලද රාජධානිය හිමි ඔහු. අතිශය වාක්‍යවන්තය. අස්සාත් එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන පරම හෝරාව පිළිබඳව ඥානය ඇත්තේ ඔහුට පමණි. නුඹලා ආපසු පමුණුනු ලබන්නේද ඔහු වෙතමය. අල්ලාහ වන ඔහු හැර ඔවුන් කැඳවන අයට මැදිහත් වීමට බලය නැත. ඔවුන් දැනුවත්ව සත්‍ය පිළිබඳව සාක්ෂි දරුවේ කවරෙකුද ඔවුන් හැර ඔවුන් මැව්වේ කවුරුදයි නුඹ ඔවුන්ගෙන් ඇසුවහොත් අල්ලාහ් යයි සැබවින්ම ඔවුහු කියනෝමය. එසේනම් ඔවුන් කොතැන් සිට මුලාවටපත් කරනු ලබන්නේද? මාගේ පරමාධිපති ආනනි. මොවුන් විශ්වාස නොකරන ජනතාවක් යයි ඔහු එනම් නබිතුමාගේ ප්‍රකාශය මත සපත කොට නබි මුහම්මද් ඔවුන්ට සමාව දී ඉවසව. තවද සලාම් එනම් ශාන්තිය වේවායි කියනු. ඔව්හු මතු දැනගන්නෝය.